ලංකා ජාපක්ෂයේ විදිහට අපි දකින්නේ මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට රටේ මානව අයිතියට රටේ ලිබරල් වාදයට ඒ වගේම නිදහස වෙනුවෙන් අනවශ්‍ය ඇඟිලි ගැහිමක් කියලා ඒ නිසා රටක අවශ්‍යතාවයන් පිළිබඳව ඒ රටට අයිතියක් තිබෙනවා ඒ රටේ කටයුතු කාරණා ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුව තියෙනවා විධායකය තියෙනවා ව්‍යවස්ථාදායකය තියෙනවා ඒ නිසා ඒක ඒ රටේ පරිපාලනට බාර දීලා කටයුතු කරනවා නම් වඩා ශිෂ්ට සම්පන්නයි කියන එකයි කියන්න තියෙන්නේ